දැන් අපේ ගෞරවනීය සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සංගම් පින්වත් අපිට අංගහරවාදාව ඉතින් අපි පසුගිය සතියේම මේ කාලය අපි අපත්‍යදාල කටුකු ඥානන්ද සාංශි විසින් මේ නිසනවනේදීම දේශනා කරන්න දීච්ච නිවනේ නිවීම දේශනා පිළිබඳව සමාලෝචනයකට අපේ සාකච්ඡාවකට මුල පුරාගත්තා ඒක බොහෝ දිනාගේ පිස්සසෝ පිණිස ජනප්‍රිය භාවය පිණිස හේතු වෙලා තියෙන බව පේන්න තියෙනවා. ඒ වගේම මම විශ්වවිද්‍යාලයේ නොහිටියත් සම්මත සාහනාන්තයක දිගට පවත්වන එකක් කාගේ විශ්වසෝ පිණිස තියෙනවා. ඉතින් මේ ඔක්කොම තත්ත්වවලදී අපිට ඔක්කොටම ඉතින් හම් වෙන්න සිද්ධ වුණා. ඉතින් අපි ගිය පාර 76 වෙනි පිටුවේ ඉඳලා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 මේ කාරණයම අපට බුදුපියාණන් වහන්සේ තවත් විශේෂ සූත්‍රයක දක්වලා තිබෙනවා. සංයුත්ත නිකායේ සතිපට්ඨාන සංයුත්තය කියලා වෙනම කොටසක් තියෙනවා. ඒක එක්තරා සූත්‍රයක් තියෙනවා සමුදය නමින්. සමුදය සූත්‍රය. ඒ සූත්‍රයේදී බුදුපියාණන් වහන්සේ සතර සතිපට්ඨානයේහිම සමුදයත් අත්ථගමයත් ප්‍රකාශ කොට වදාළා. චතුන්නම් වික්‍රේ සතිපට්ඨානානම් සමුදයංච අත්ථගමංච දේසිස්සාමි කියලා ආරම්භ කරලා කෝච භික්ඛවේ කායස්ස සමුදයෝ ආහාර සමුදයා කායස්ස සමුදයෝ ආහාර නිරෝධා කායස්ස අත්ථගමෝ ඒ වගේම පස්ස සමුදයා වේදනානං සමුදයෝ පස්ස නිරෝධා වේදනානං අත්ථගමෝ නාම රූප සමුදයා චිත්තස්ස සමුදයෝ නාම රූප නිරෝධා චිත්තස්ස අත්ථගමෝ මනසිකාර සමුදයා ධම්මානං සමුදයෝ මනසිකාර නිරෝධා ධම්මානං අත්ථගමෝ කියලා ඒකත් වටිනා සූත්‍රයක් සිහියට ගත යුතු එකක් මක්නිසාද මෙතෙන්දී බුදු පියාණන් වහන්සේ මේ සතර සතිපට්ඨාන අරමුණු වල සමුදයක් නිරෝධයක් එහෙම නැත්නම් සමුදයක් අත්ගමයක් ප්‍රකාශ කොට වදාලා. මේ කයෙහි සමුදය හැටියට එතන ආහාර කියලා යොදලා තියෙනවා. අපි දන්නවා ධර්මයේ ආහාර කියලා යොදනකොට සාමාන්‍ය ලෝකයේ ආහාර ක්‍රින ප්‍රත්‍යක්ෂයට වඩා පුළුලාත්වයක්. සාමාන්‍යයෙන් කබලින්කාර ආහාර නමින් හැඳින්වෙන සාමාන්‍ය ආහාරය පමණක් නොවේ. පස්ස මනෝ සංචේතනා විඥාන කියන ඒවත් ඇතුළත් වෙනවා ගැඹුරු අර්ථයකින් ගත්තාම. අය අර කය පිළිබඳව සිතිවිල්ල පවා ඒකට මුල් වෙන්නේ මේ කාරණා හතරයි. ඒක නිසා ආහාර සමුදය. එතකොට ආහාර සමුදයෙන් කය ඇති වෙනවා. ආහාර නිරෝධයෙන් කය නැති වෙනවා කියන එකයි. ඒ වගේම තමයි වේදනාව. වේදනාවට ස්පර්ශය සමුදය බව අපි කවුරුත් දන්නවා. ඒ වගේම මෙතන විශේෂයි. සමහර විට අර නාම රූප ගැන තියෙන නොයෙකුත් විදිහේ අදහස් නිසා එකපාරටම අර්ථය පැහැදිලි නොවෙන්නත් ඉඩ තියෙනවා. චිත්තයට සිතට හේතුව හැටියට දක්වලා තියෙන්නේ නාම රූප. නාම රූපය නිසා සිත ඇති වෙනවා. නාම රූප නිරෝධයෙන් සිත නැති වෙනවා කියන එක. ඊළඟට මානසිකාර සමුදයා ධම්මානං සමුදයෝ. ඒකත් මතක තබා ගත යුතු කාරණයක් වෙනවා. මෙතන මේ ධම්මානුපස්සනාවේ කියවෙන ධම්ම සියල්ලම මනසට අරමුණු වන දේවල් හැටියට අරගෙන ඒවා අරමුණු වන්නේ අරමුණු කිරීමෙන්. මානසිකාර මෙනෙහි කිරීම. නිසයි ඒවා අරමුණු වෙන්නේ. මෙනෙහි නොකිරීමෙන් ඒවා නැති වෙලා යනවා. ඔන්න ඔය විදිහට මතක් කරලා දෙන්නේ මේ සංකල්ප සමූහය, ප්‍රඥාක්ති සමූහය යම්කිසි විශේෂ කෘත්‍යයක් සඳහා, නිවන් කෘත්‍යය සඳහා ගන්නවා මිසක් උපාදාන වශයෙන් දෘෂ්ටිග්‍රාහයෙන් ගත යුතු දෙයක් මෙතන කොහෙත්ම නැහැ කියන එකයි. එතකොට මේ ඉලක්කය අනුව යම්කිසි යෝගාවචරයක කටයුතු කරනවා නම් ඒ සූත්‍රයෙන් පොරොන්දු වෙන ආකාරයටම අනිශ්චිත අනුපාදාන මනසක් ඇති කරගන්න පුළුවනි. නොඇලුණු නොඑල්බගත්. මෙතන තියෙන පුදුමාන්දමේ කාරණය තමයි බුදු වහන්සේගේ ධර්මයේ දැන් ආරම්මන කියන වචනේ ව්‍යාර්ථය මොකක්ද? ආරම්මන ආලම්බන කියලා කියන්නේ එල්බ ගන්නවා කියන අදහසයි. වාචාර්ථයේ වශයෙන් තිබෙන්නේ. යමක එල්බ ගන්නවා නම් ඒකට ආරම්මණය කියලා කියනවා. නමුත් බුදු පියාණන් වහන්සේ මෙතන දක්වන විනිවිද යන විදර්ශනා ප්‍රඥා ක්‍රමය නිසා මේ මධ්‍යම ප්‍රතිපදාව නිසා අරමුණේ අර එල්බගෙන යන ඒ ගතිය පවා ඉවත් කරලා ඒකත් විනිවිද යනවා. එල්බ ගන්නා ගතිය ආලම්බන කියන වචනේ අර්ථය වශයෙන් තිබුණත් මෙතන අරමුණ පවා සමතික්‍රමණය කරනවා. ඉහළම අර්ථයෙන් සමතික්‍රමණය කිරීමත් සාමාන්‍යයෙන් ඉක්මවා යනවා කියනකොට වගේ ඒක පස්සට දාලා යන එකක් නෙවෙයි. මේක විනිවිද යාමක්. විනිවිද යාමෙන්ම සමතික්‍රමණය කරන ක්‍රමයක් විතර පෙන්눔 කරන බව පේනවා. ඒ කියන්නේ සමාප්තික විදිහට පස්වෙනි දේශනාව නේද? පස්වෙනි දේශනාවේ 86 වෙනි පිටුව සාකච්ඡා කරනවා. මේකේ ඇත්තටම අපි දැන්නොත් ආහාර සමුදේ කාය සමුදේ කියලා ඊට පස්සේ තියෙනවා මානසිකාර සමුදේ ධම්ම සමුදේ කියලා. ඉතින් ඒකෙදී ඔය කටුබුද්ධ සාංශය සෑහෙන දුරට ඒක පිළිගත්ත දෙයක්. මේ මහසිසාරද ස්වාමීන් වහන්සේ මේකෙන් තමයි ක්‍රමය හදාගත්තේ. අපිට යම් කිසි ධර්මතාවයක් මත කරන්න ඕන නම් ඒ මනසකාරය මෙනෙහි කරන්න. වෙන විදිහට කියනවා අපිට ධර්ම රාශි කොටක්, අරමුණු රාශි ගොඩාක්, දේවල් ගොඩාක් තියෙනකොට එකකට අවධානය යොමු කරන්න ඕන නම් ඒකට මනසකාරය කරනවා. මනසකාරය කියන්නේ මෙනෙහි කිරීම කියලා සිංහලෙන් ගන්නවා. ඒකට හේතුව මනසකාර සම්භවෝ සම්බිදාන. ඉතින් මෙනෙහි කිරීම හරහා හිතට ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් හිතෙන් එන ඔක්කොම අරමුණු රාශිතියෙදී ගුණයක් එල්ලයක් දිශාගත කිරීමක් කරන්න මානසිකාර්ය පටන් ගන්නවා. ඉතින් මානසිකාර්ය නිසා අල්ලගන්නේ ඔය කියන රූප වේදනා සංඥා සංකාර කියනෝනි එකක්. ඉතින් ඒක රූප සඳහා මානසිකාර්ය යොදවන එකට කායන පස්සනාව කියනවා. කායි කායන පස්සේ ඊට පස්සේ වේදනා වේදනා පස්සනාව ඊට පස්සේ ඉතුරු ටික චිත්තානුපස්සන අනුකූල ධර්මානුපස්සන. ඉතින් මේකදී අද භාවනා ක්‍රම හතරක් විතර ලෝකේ තියෙනවා. සමහර කියනවා පටන් ගන්නකොට කායන ප්‍රශ්න පටන් ගන්නවා. ඒක එතකොට මෙනෙහි කිරීම කය ආසන් ආශ්‍රය කොටසක්. මෙනෙහි කිරීම නැත්තම් අතර මා ධාතු තමයි කර ගැටි. අතර මා ධාතුන්ගේ අභාවයේ ආකාශ ධාතු වෙන්නේ ඉඳී තියෙනවා. ඊට පස්සේ නැත්තම් මේ වෙනුවට මේට වැඩිය සූරයි දක්ෂයි කෙලිම වේදනාව මෙනෙහි කරන්න පටන් ගන්නවා කියන එක නම් වශයෙන් මම කියනවා අපිට අද තියෙන ගෝයක භාවනා ක්‍රමේ කායන වශයෙන් දවස් තුනක් විතර දීලා කෙලිම වේදනාව පටන් ගන්නවා ඊට පස්සේ ඒකත් ඉක්මවලා ඒ දෙකටමත් වැඩි උසස් මට්ටමක් චිත්තානුපස්සනා කරන කට්ටිය චිත්ත භාවනා කියලා හිත දිහා බලන්න කියන එක. කීප නමක් මේ වැඩිත් කරනවා. ඊට පස්සේ මොනවත් නැතුව ධර්මානුපස්සනා කියලා දවස පුරාම විනය කිරීමක් නැතුව එන ඔක්කොම දිහා බලයි. ඇත්ත මේ හතරම බලන්න. හතරේ බලන් වෙනකොට අර ධර්මතා දිහා නැත්නම් විනය කිරීමකින් තොරව බලනවා කියන එක කියන්නේ බලන්න නම් එයා ඔක්කොම අර කාම රාග, භව රාග, විභව රාග අයින් තුනී වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඒකෝට එයාට බලන්න පුළුවන් මේකේ දේවල් තියෙනවා මේක පටලවා ගන්න නැතුව ගොජේ දිහා බලන්නේ. නැත්තම් චිත්තානුපස්සනා කියන එක දාන්න පුළුවන්. කය පරිසර බාහිර ලෝකේ අයින් කරලා හිත දිහා බලන්න. එහෙම නැත්නම් පුළුවන් කයට දාලා කයෙහි හැපෙන ජජ්ජර ගතිය එහෙම නැත්නම් රුප්පණ ගතිය නෙමෙයි විඳින ගතිය දාලා. ඊට ප්‍රතිපාක්ෂික එක තමයි ඔය කියන්නේ කායන පස්සනවා. ඉතින් මේ හතර විස්තර කරලා මහදේශායෝ ඇයි කයෙන් පටන් ගන්න කියලා වෙනම දේශනා දෙන්න පටන් ගත්තා. මොකද මහදේශායෝ සාක්ෂි වැඩ ඉන්න කාලෙම ඔය චිත්තානුපස්සන ධර්මානුපස්සන ඔය ඊට උසස් කියන මට්ටමේ අදහසක් ඇවිල්ලා ඉතින් ඒක කියනවා අනුපූර්ව ක්‍රමය කියලා. අනුපූර්ව ක්‍රමයේදී දැන් මේකෙ පෙන්නනවා කායනුපස්සනාවේ පටන් අරගැනීමට කයේ කොටසක්. වායෝ කොටක ධාතුමයි ගන්නෙ මෙතන. මේක මතක තියාගන්න පුළුවන් අපිට සක්මන් කරනකොට අපි පඨවි ධාතුවයි මනස්කාරයට ලක් කරන්නේ. ඉඳගෙන ඉන්නකොට වායෝ කොටක ධාතුව මනස්කාරයට ලක් කරනවා. එක එක ක්‍රියා කරනකොට එක එක ධාතුවක් ඉස්සරනෝගේ පේන තියෙනවා. එතකොට මේ වායු කොටබ්බ ධාතුවේ නිරූපණ දෙකක් පෙන්නනවා ආශ්වාස ප්‍රශ්වාසයයි පිළිඳින හැටි. ඒකම එකේම ශ්වසන පද්ධතිය ඉහළම කෙළවරට ගියොත් ආනපාන කියනවා පහළම කෙළවරට ගිහලා දුරච්ඡ දෙකම්පනේ දැක්කොත් පිළිඳින හැටි කියනවා. ඉතින් මෙන්න මේ කටයුත්ත ඉස්මතු කරගන්න අපි ඒක මෙනෙහි කරනවා. ඉතින් මෙනෙහි කරනකොට වේදනාමත කරනවා සංඥාමත කරනවා සංස්කාරාමත කරනවා වේදනාන වසන චිත්තාන වසන ධම්මාන වසන අමතක කිරීමක් කරනවා කායන වසනාවේදී ඉතින් මේ සඳහා කරන මේ මෙනෙහි කිරීම මොකටද කරන්නේ කියලා දන්නේ නැත්නම් ඒකේ නා මෙනෙහි කිරීම ප්‍රමාණික මොකක් අටලව ගන්න. ඉතින් මම මේ දොස්තරගේ ස්වරූපයෙන් කියන්නේ අද මහා ශීක්‍රමයේ අත්නොමතිකව කරන අය මුල සිට අග දක්වා මෙනෙහි කිරීමක් කියලා දෙනවා. ඒකට සීමා මොකක්ද දන්නේ. නමුත් සුළු ශුන්‍යත සූත්‍රයේදී සර්වඥාන්සේ දේශනා කරනවා මුළු සංසාරේ පුරා භවයේ පුරාම පැතිරිච්ච හිතක් ඇති නැත්නම් මුළු භවයෙන්ම ආදිති ගන්න පුත්තජනයට දවසක හිතුණු මේ ගොඩක් දේවල් හිතන්න ගත්තොත් ගොඩක් යා මේ පැටි වලට යන්නේ ගොඩක් ආසයි. ඒ නිසා මේක අඩු කරගත්තොත් හොඳයි. ගොඩක් ආසයි සහිත මරණොත් ඒ දාන ලොකක් ගොඩක් පස්චාත්තාප වෙනවා. බලාපොරොත්තු සුන් මේසමෙන් ඉස්සල්ලා මේ හිත දුවන ප්‍රදේශ අඩු කරුවොත් හොඳයි කියලා එයා මේ නිශ්චල සංකල්ප දේවල් අර කබාන වතරම් මිනිමුතු යන පිළිමි ඔක්කොම අමතක කළා අරදී කඩේ. මොකද අරන්නේ ඊළඟ අපි කතා කරන්නේ අරන්නේදී අර අරතරම්ම නගරයක ගමක නියංග පොඩි තියෙන කාරණේ නෑ. මේකට හිත දන් දන්න නම් මෙනෙහි කිරීම නෙවෙයි එතනදී බුදුහාම සඳහන් මේ අරණ්‍ය ජීවිතයේ සපක් කරගන්න සන්තෝෂයක් කරගන්න අරණ්‍යයේ තියෙන කරදර නෙවෙයි මෙතෙන් දකින්න මම අරණ්‍යයට ආවේ කාමයේ දුරු කිරීම සඳහා අරණ්‍යයට ආවට පස්සේ අපි අරණ්‍ය ජීවිතේ සැප නැහැ අරක නැහැ මේක නැහැ කිව්වොත් එහෙම අපි හිතින් තාමත් ඉන්නේ කන්නේ ඉතින් ඒක තමයි ගොඩක් වෙලාවට ගිහි භාවනා මධ්‍යස්ථානවල කොළඹ හතින්නේ නැහැ විශේෂම නෝන්ලාට භාවනා මධ්‍යස්ථානවල දෙන්නේ ඒගොල්ලෝ බලනවා පාරවල් තාර දාලා තියෙනවනේ. දැල් දාලා තියෙනවනේ. එයා කන්සල් දෙන්න කැස නැතුව තියෙනවනේ. වැස නැතුව තියෙනවනේ. නැස නැතුව ඉන්නවා. ඉතින් ඒක හදාගත්ත පස්සේ ආයෙ කොළ බටක් ගෙනත් දාගන්නවා. මෙහි. ඒක සාමාන්‍ය ගමේ පාසකම් කරන කාර්යය. පිළිවිද සාර ටිකක් ගන්නවා. ඒ වගේ මේ අරණ්‍ය වාසී ජීවිතේ සපවත් කිරීමට කතා කරනවා. නමුත් අරණ්‍ය වාසීනෝ කියන අරණ්‍යයක් කරදර කියනවා. ඒ බව දන්නවනම් ගමක් රටක් කරදර නෑ. අරණ්‍යයක් කරදර කියනවා කියන්නේ සතුටක් තියෙනවා. ඊට පස්සේ බුදුචානන්ද කියනවා අරණ්‍ය කරදර වලට කයකට විතරක් හිත ගමු මොකද වෙන්නේ. ඒකට කයක් කරදර තියෙනවා. ඒ බව දන්න නිසා අරණ්‍ය කරදර නැහැ. ගමක් රටක් කරදර නැහැ. ලෝකයක් කරදර නැහැ. කරදර නැහැ කියන අදහස් කරන්නේ කය සම්බන්ධ අසතිය තියෙනවා. කය සම්බන්ධ ධර්මයේ තියෙනවා. අරණ්‍ය සම්බන්ධ ධර්මයේ නැහැ කියලා. ගම ගෙදර සම්බන්ධ ධර්මයේ නැහැ. එතකොට මේ කයක් සම්බන්ධ ධර්මයට මනාප වීම ලැබෙන දුක් වෙන දහයි කියන එක හැමදාම පල්හැදි කම්පණ සිදුවන මොකක්ද? ඔක්කොමලා කියන දේවල් තමයි අතර දිලා මෙතන දිලා අර කැක්කෝ මේ කැක්කෝ. මේ ඔක්කොම කැක්කෝ පිටුන වලින් කියලා තියෙන්නේ ලෝකේ අමතක වෙලා තියෙනවා, අරණ්‍ය අමතක වෙලා තියෙනවා, කය අරුම වෙලා තියෙනවා. මේක මනාපයක් විදිහට උපයගත්ත දෙයක් විදිහට කියන්නේ කවුරක්වත් දන්නේ නැහැ. ඉතින් ඒක පිළිබඳව ඉතාලම ඉම්බ්‍රේමි ඉතර කරන යාමනා මහත්සි සයිඩ් ගෝලයා පනිසන් කියනවා ඒකට හේතු උගන්වන ගුරුවරයෙක් නෑ. ගුරුවරයෙක් කියලා දෙන්නේ නිකම්නම් අතාව කියන්නේ. දැන් මෙතෙන්ට එනවා. කයක් කරදර ඉනකොට ඉස්මතු වෙච්ච ධාතුවට හිත යොදන්න මනිය කිරීම කරන්නේ. ඉඳගෙන ඉන්නකොට රත් වෙලා දැනෙනවනම් රත් වෙනවා රත් වෙනවා කියලා මෙනෙහි කරා. පිම්බෙනවා හැකිනවා තේරෙනවා පිම්බෙනවා කියලා මෙනෙහි කරා. හුස්ම හිරනවා ගන්නවා කියන එක මෙනෙහි කරා. ඉදිරියේ ඉනකොට මේ පඩවි ධාතුවක් වෙනවා කියනවා මෙනෙහි කරනවා. ඒකෝට මේ මෙනෙහි කිරීම හරහා මේ හතරමහා ධාතුන්ගේ නිෂ්මත් වෙච්චක වැඩි කරදර කරන එක වැඩි ප්‍රසිද්ධදී මෙනෙහි කිරීම නිසා අනිත් තුنين කරදර නැති කරනවා. අරණ්‍යයට ප්‍රමේ නිසා ලොක් කරදර නැති අරණ්‍ය කරදර සතුටුයි. අරණ්‍යයේ ඉඳලා කයට ආවම අරණ්‍ය කරදර නෑ ලෝක කරදර නෑ කායස් කරදර තියෙනවා. කයක් කරදරෙන් ධාතුවල විකලෙවම ධාතුවේ කරදරේ තියෙන ලොකුම ධාතුව කරදරම ධාතුව. කයක් කරදර නෑ, අරණ්‍යයක් කරදර නෑ, රටක් කරදර නෑ. දැන් මේ ධාතුව දිහා බලන් ඉන්න බෑ. මොකද අපේ හිතේ මානසික කාර්යයක් නැති නිසා එල්ලයක් නැති ඉතින් මෙනෙහි කිරීම දාලා. මෙනෙහි කිරීම දාලා ඊට පස්සේ සීයේ තද භාවනාවක් ගැන කතා කරනවා. හුස්මට හිත දානවා. නැත්නම් පිළිවෙලින් හිත දානවා. දාහන කොට අර ලොක් කරදර, අරණ්‍යයක් කරදර හයක් අද නීවරණ වශයෙන් ඉදිරියට වෙනවා. ඒකට කියනවා කාම ගුණ කාම සංඥා කියලා. මේ කාම සංඥා එනවා කියන්නේම ජාග්‍රහණය. කාම සංඥා කියන්නේ ලෝකෙන් වෙන වෙලා, අරණින් වෙන වෙලා, කයින් වෙන වෙලා සංඥාවක් විතරයි කියන්නේ. ජනම මරණ හදලා මේක නැති කරා. මේක ගත්තේ අර ඔක්කොම නැති කරලා. මේ තේරුම් ගන්න වෙන්නේ. මේ නීවරණත් එක්ක වැඩ කරනකොට එයාට කවදාද පුළුවන්වත් මේ නීවරණ තියෙන අල්ලපනල්ලේ උස්ම වැඩි ප්‍රමාණයක් දකින්න. කිම්බි මැක්ලේ වැඩි ප්‍රමාණයක් දකින්න. ඉදිරියේ වැඩි ප්‍රමාණයක් දකින්න ඒක පේනවා. වැඩි ප්‍රමාණයක් ඒ මූල අරමුණත් ඉන්නත් එක්කම කය නීවරණ එයා සමාන ප්‍රදේශයක් නැති. නීවරණත් එක්ක රණ්ඩු කෙරුවොත් නීවරණ වැඩි වෙනවා. ඒ වෙනකොට දාන තියෙන මේ කයක් කරදර ටික අරමුණක් ධාතුවක් කරදර දාපු ගමන් නොදැනුවත්වම ඉවරයි. නැති වෙනවනම් නෙවෙයි. අඩු වෙනවා. අඩු වුණාට පස්සේ මෙයා හකිතනේදී මේ අල්ලගත්ත ධාතුව, ආයෝ ධාතුව හෝ තේජෝ ධාතුව විපරිණාමය බලන්න ගත්තා. ජීවන් අයින් කිරීම සඳහා ඉදිරිපත් කරගත්ත වායෝ ධාතුවේ තේජෝ ධාතුවේ පඨවි ධාතුවේ විපරිණාමය බලන්න ගත්තයි කියලා කියන්නේ ඔන්න විපස්සනාට දාගන්නවා. දැන්මම පේනවා අනබන්ජා බලන්නේ නිල දීගම්මා සන්තෝ සම්මාස සන්තෝ වෙනවා. ඉනියකින් දිහා බලනකොට එන්නේ සංසිඳන. ඒකෝ දැන් මේ සංසිඳන නිසා ලොක් කරද සංසිඳනවා, අරණ්‍යයක් කරද සංසිඳනවා, කයක් කරද සංසිඳනවා. දැන් ඉදිරියට කරගත්ත ධාතුවත් නියොන්නත් අයින් කරන ඒකත් සංසිඳනවා. දැන් මේසොට මේ ආනාපානය හෝ පිළිමය කිරීම සංසිඳුණයි කියලා කියන්නේ රූප සියල්ලේ සංසිඳන. ඒ සඳහා මෙනෙහි කිරීම තමයි උදව් වෙලා තියෙන්නේ. හැබැයි රූප සංසිඳුණාට පස්සේ මිනී කිරීමත් අතහරින්න ඕනේ. මිනී කරපු ගමන් ආයතරයක් රූපෙ ඉන්න පටන්. ආයත සුස්ම වෙනවා. ආයත සුස්ම ඉන්න පටන් ගන්නවා. අන්න ඉතින් කොතෙන්දදී ආසල් ප්‍රසවාස මිනී කිරීම පටන් ගන්න ඕනද? කොතනදී ආසල් ප්‍රසවාස මිනී කිරීම නතර කරන්න ඕනද කියන එකෙන් පේනවා. මනසිකාර සම්භව සම්බේතන. මිනී කරන දේ තමන්ට එල්ල වෙනවා. එල්ල වෙන දේ ඒ ලස්සන බුදුහාම කියන්නේ එළවෙලදී වායු පොට්ටක රූපේ නම් රූපේ රූප සංඥාවක් වඩ බොඳ වෙනකොට මෙනෙහි කිරීම නතර මේක ලේසියි. මේක ලේසියි. මේ උදව් වෙන්න උපකාරට වෙන්න උදව් වෙච්ච මේ අත්වලට හේතු වෙච්ච ඉනිමකටම කඳුළු ගැලපෙන්නේ පයින් ගන්න. ඒක තමයි නිසන්මනේ පල්ලෑ චිත්තයන් ලකි. ප්‍රශ්න උඩට ගිහිල්ලා තිබ්බොත් බහින්නේ දෙනවා. ඒ නිසා උඩට දීලා කියනවා මේ මේ මේ මාරකෙනේ රැකෙන්න මේක ඇඟේ ආහාර දෙන්නම් භාවනා කරනවා කියලා. එතකොට ඒ පුදුලට ආයේ මෙනෙහි කරලා උස්ම ගන්න ඕන කමක් නැහැ. ඒක මම මේ රූපාකාරයෙන් පෙන්නන්නේ. ඉතින් මේ මානසිකාර සම්භවා කියන එකේදී මේතන මේ ස්වාමීන් වහන්සේ කියනවා දැනකදී මානසිකාරය අතහැරපුවාම ධර්ම අතහැරෙනවා. හරි බය යෝගාවචරය මිච්ඡර අමාරු නිවිපත් කරගත්ත මේ හුස්ම කියන වායු පොට්ටබ ධාතු කියන ධර්මතාවය අතරින් මෙනෙහි කිරීම කියන ධර්මතාවය අතහරින්න සතිය කියන ධර්මතාවය අතහරින්න ඒකදී ලැබෙන මේ ආස්වාදය අතහරින්න බැහැ. නමුත් ඒකට අතහැරීම ධර්මානුකූලව සිද්ධ වෙනවා. ඒක කරන්නේ යෝගාවචරය නම් කරන්න එපා. මෙනෙහි කරන්න එපා. ගොජේ දිහා බලනින්න මේකට ඇදිශීමක් නොකර ඒ ගොජේ දිහා බලා සිටීම අනුව යෝගයේ තියෙන සියලුම දේවල් එකම මල්ලට දාන්න. ඒකට සාන්තිය කියලා කියනවා. ඉතින් මේ භාවනා කරන හුඟව දෙනෙක් එතන ඉන්නේ. මුත් මේ සංස්කෘති මට්ටමට ගියාට පස්සේ විනිවිදකනා රූප සංඥා බවට පත් වුණාට පස්සේ ඉතින්ද හැසිරෙන විදිය දන්නේ නැහැ. දන්නේ නැති හේතුව ඉතින්ද යනකොට සක්කාය දිට්ඨිය බය වෙන නිසා සක්කාය දිට්ඨිය මොනවා හරි ව්‍යාපාරයක් නිසා. මිනේ කරපන් කියනවා. චේතනා කරපන් කියනවා. හිතපන් කියනවා. නැත්තම් ඒ වෙනකොට මත වෙන අනුශේධ ධර්මයක් අල්ලගෙන කතාන්තර උදව්. කොට කරගෙන ඉන්නවා. අන්න එතනදී මේ සිදු වෙන දෙයට වෙන්න ඇල්ලා මනසකාරය අතහැරියොත් නාම රූප සම්පය. ධර්ම සම්පේ ධර්ම ධර්ම විනිරෝධ වෙන්න පටන් ගන්නවා. දේවල් තියෙනවා එකකටවත් නම් කරන්නේ ඒ කෙලෙක්වත් එක් දෙයක් යම දෙයක් නොකර ගැනීම ස්ටීම කියලා මේක නිවන දේශනා වෙනවා. යමක් තියෙනවා ඒක දෙයක් කරගන්නවා. යමක් දෙයක් කරගන්නේ නිදී කිරීම හරහා නැත්නම් බුදුහාමුදුරුවෝ කියන නම් කිරීම හරහා අපිට මේ මුළු සංසාර භවයේදීම sannivedanaye ප්‍රශ්න වෙලා තියෙන්නේ එක එකක් නම් කරන්න කියලා. පොදුවේ කියන දේවල් අපි නම් කරන්න හදනවා මම සහ මම නෙවෙයි කියලා අපේ කියලා. මම කියන දෙයට බැඳෙන බැඳීම කාම දන්නාව කියනවා. අපේ කියන දෙයට බැඳෙන බැඳීමට භව තණ්හාව කියනවා. මට හෝ අපේ දෙයට විරුද්ධ කරන්නේ උන්ට අපි විභව තණ්හා කරනවා ගහන්න ඕන වරන් දෙක කපන්න ඕන කියලා කියනවා. මෙන්න මේ සීමාව නැති කරන්නේ ඇති කරන්නේ මෙනෙහි කිරීම හරහා නැති කරන්නේ මෙනෙහි නොකිරීම හරහා ඉතින් හරියම අපි මහසි බහන්නක මේ කරපු අයට අර අරමුණු ඔක්කොම සමස්ත පේනකොට පොදු ලක්ෂණය කියලා පොදු ලක්ෂණය පේනකොට විනී කිරීම නැත්ත කරපන් ඔබදී බලාගෙන හිටපන් බලාගෙන ඉන්නකොට හේතු බලන්නේ තියෙනවා මෙනෙහි කරන තාක්කල් හේතු බලන්න දෙන්නේ මෙනෙහි කරන තාක්කල් මම ඉන්නවා මාන්නේ තියෙනවා වේවා නොවේවා කියන තෘෂ්ණාව තියෙනවා. ඒව නැතුව මෙහි කරන්නේ නැතුව බලහන්නවා කියලා කියන්නේ මූද ළඟට ගිහිල්ලා රැළ බින්දනවා බලන්නේ මැද හරිය දිහා බලන්න ඔබල ගලකන්නේ බින්දෙන්නේ නැති රැළ දිහා. මේ නගේ නැළිය ඒකේ හොයන්න බෑ අර රැළද මේ රැළද එකද දෙකද තුනද ගණන් කරන්න බෑ. මේ සීල ආරක් තියෙනවා. තවත් එහාට ගියොත් සිටිදී තලපෙන්නේ. එතකොට මම මේ රැළ ලොකු රැළ පොඩි රැළ බින්දෙනාට පස්සේ රැළ නැති වුණා කතාවක් නැහැ. අන්න ඉතින් යන්න බෑ. මේ අද අධ්‍යාපන ක්‍රමේ මේ දේවල් වලට නම් කිරීම හරහා නම් කිරීම හොඳයි. මොන කොම්පියුටර් විද්‍යාවෙන් තන්නේ කරව නම් කිරීමක් වෙන මොකක්වත් නැහැ. ইনফরমේෂන් ටෙක්නොලොජි කියන්නේම නම් කිරීම විතරයි. උන්දලා හවු හරණක් නැහැ මේ ලෝකේ. විද්‍යාවේ පැත්තට යන සමස්ත බලන්න බෑ. ඒ සම් විනීනකට බලා සිටීම තුළ සමස්තය බැලීම කියනවා. පද්ධතිය වශයෙන් බැලීම. මිනී කරමින් බැලීමට කියනවා සමස්තය කොටස් කර බැලීම. සමස්තය කොටස් කර බලන ක්‍රමය මිනී කිරීමට කියනවා විද්‍යුත්ගතිය කියලා. සමස්තය බැලීමට කියනවා ආධ්‍යාත්මික ක්‍රමය. අපි ළඟ මේ දෙකම තියෙනවා. අවශ්‍ය නම් කපලා කොටලා බලන්න. කපලා කොටලා බැලලා ඉවරනවා නම් අපි සමස්තයට දාලා ඕකක් කරගෙන ඉලක්ක කියලා නිකන්. ඉතින් මේ චපල භාවයක් වගේ තමයි තියෙන්නේ. සමස්තය බලන වශයෙන් බලනකොට විතර බැලීම අනවශ්‍ය පැතුම් පිටිලා. විතර වශයෙන් බලනකොට සමස්තේ බුද්ධ කර ගැනීම. මෙන්න මේ දෙක සූර විදියට පාවිච්චි කරන් ගන්න නැත්නම් අපි මේ කඩුවක් අතර ගත්ත වඳුරෙක් වගේ කපා ගන්නවා කියන්නේ. ඒ නිසා ඒක තේරුම් ගන්න භාවනා කරන යෝගාවචර බෑ දුස් කියන්න එපා. ඒක තේරුම් ගන්න ඕනේ ගුරුන් ආන්සේ තේරුම්වන්න තාමතේ ඕලයක් තියෙන නැත්නම් 100ක් ලකුණු තපෙන්නේ ගුරුන් ආන්සේ කියනට ලොකු ලගන්නාගතයක් ඇති වෙනවා. ඒ පන්දි සංසීල් කියන ප්‍රකාශය නිසා කොච්චර අපේ සීල බවලට උන්වහන්සේ වගකිනවා. සීලම බවට වකිනත් ඒ මාසිකදී බලන්නේ ඉන්නවනම් ඒකේ පිළිතලා අපි කරපු ඔක්කොම වැඩිට වකින. කරන්න කියන වැඩිටත් වකින. ඒක නිසා අද වෙලා තියෙන්නේ භාවනා කරුකමකාන් දෙන ගුරුවරුන්ට මේක තේරිලා නැහැ. ශිෂ්‍යෝලා පට කරන්න ළඟලනවා කිසිම ප්‍රශ්නකට උත්තර දෙන්න බෑ. අන්තිමට ගුරුවරයා භාවනා ප්‍රශ්නයක් වෙයි. සුරණින්ගේ තේරෙන්නේ. ඒ නිසා ඔය යෝගාවචර උපදේශණී කියලා පොතක් අපි ලියුවා පංචශාස්ත්‍රීය පොත yellow book කියලා එකට කියන්නේ. ඒක පරිවර්තනය කරගෙන ඔක්කොම මට කිව්වා ඕක කරන්න එපා. ඌව තේරුම් ගන්නව මිනිසුන්ට ඕනේ නැහැ කියලා. මොකක් කමන්නේ. අපි ඒක මුදින් කරා. යෝගාවචර උපදේශණී. ඒකෙදි කියනවා පොදු ලක්ෂණ මොකද්ද? පුද්ගලික ලක්ෂණ මොකද්ද? අත්‍යන්ත ලක්ෂණ මොකද්ද? සමස්තය කියන්නේ මොකද්ද? මේක ඒ විපස්සනාවේදී පටන් අර ගන්න කාලෙදී යෝගාචර දෙයක් දිහා බැලීමේ ක්‍රම දෙකක් ඉගෙන ගන්නවා සමස්තය වශයෙන් එක එක් වශයෙන් සයිඩු කියන හරක් පන්තිය දැක්කම පස්සේ මේ හරක් පන්තියම මූරද නීහරද්ද දේශීය ගවයේද අයේෂියෙන්ද ෆ්‍රීෂියෙන්ද කියලා යටත් තියෙනවා හරක් පන්තියම ඒ જાතිය එහෙම තේරුම් ගන්න ඊට පස්සේ මේක දෙනා මේක ගොනේ මේක පත්ති දාලා ඉන්නේ මේකට හම්බෙන්නේ ඉන්නේ මේ පැටියේ පිරිමිහත් එක්ක කැන්සර් එක කියලා සමස්තය ඇතුළෙත් නම් කරනවා. නම් කිරීම අනුව අපිට හරක් ගන්න ගන්නවා නම් හරක් වදින්න පුළුවන්. ඒ මුළු සමස්තයම දැනගන්නත් ඕන. ආන්නේ දෙක වෙනස භවනාවේදී කිසිම දෙයක් ගෝලයට කියලා දෙන්නේ කෙරේ. භවනකට ඉදපුවා කුංචි කොටස් වලට හිත යනවා. ආයතන කළ සමස්තයට යනවා. මේ දෙක හරහා තමයි හිත මේ වන්නා මොලයයි දකුණු මොලයයි සමතුලිත කරන්නේ. ඉදපුවා සමස්තය වෙනවා. ඒකලින් විභජ්‍යවාදී කියලා කපල කොටලා පෙන්නන. මෙන්න මේ කපල කොටලා පෙන්නන එකට විතරයි මානසිකාරය අවශ්‍ය කරන්නේ. ඊට පස්සේ සමස්ත බෙඩ මෙනෙහි කිරීම නොකිරීමයි කතා කරන්නේ. මෙනෙහි නොකිරීමයි මෙන්න මේ හරි ඕන්න ඒක සමහංශ කියනවා. මෙනෙහි කිරීම නැතර කිරීමෙන් සංසාර දුක ගැලවෙනවා කියලා. ආනන්ද නාමයෙන් ඇතිවෙන මෙනෙහි මොනෙක් මෙනෙහි නොකිරීමෙන් ඒවා නැති වෙලා යනවා. අනේ ඒ කියන්නේ මානසිකාර මෙනෙහි මෙතන සමානුපසනාවේ කියවෙන ධර්ම සියල්ලම මනසට අරමුණ දේවල් හැටියට අරගෙන ඒවා අරමුණු වන්නේ අරමුණු කිරීම. වෙන් කර කර බැලුවොත් හිත ක්‍රේල් වෙනවා. හිත අවුල් වෙනවා. මේක සමස්තය වශයෙන් බලන්නේ මානසිකාර මෙනෙහි කිරීම. මානසිකාර මෙනෙහි කිරීම නිසායි ඒවා අරමුණු වෙන්නේ. මෙනෙහි නොකිරීමෙන් ඒවා නැති වෙලා දෙග්මෙන් වශයෙන් බලන්නේ නැතුව සමස්ත වශයෙන් බලන්න. ගොජේ කියලා අපි එක සමතාවය. ගොජේ දිහා බලනවා පින්වෙන් කරලා බලන්නේ නැතුව එතකොට ඉබේම ගොජේ නැතිවක් වෙනවා. ගොජේ කවුරු කරලා බලන්නේ කියොත් ඒ කොටස් වශයෙන් කර කර අපි ඒකට පැටලෙනවා. ආන්නේ ඉතින්දී කොතෙන්ද යනකම් මෙනෙහි කරන්න ඕනේද? කොතනින් පස්සේ මෙනෙහි කිරීම නැතර කරන්න ඕනද කියලා කියන එක හරියට වාහනේ බස් ගියරකේ කොච්චරලා යන්න ඕනද ගිහිල්ලා කොතනින්ද සෙකන්ඩ් එකට දාන්න ඕනද? සෙකන්ඩ් එකේ ගිහිල්ලා කොතෙන්ද තර්ඩ් එකට දාන්න කියන එක ඉංජිනේරු කෙනෙකුට කොහොමඩක්වත් බෑ. ඩ්‍රයිවර්ට තේරෙනවා සෙනගේ ඉන්න හැටියට ආහන්සල්ලේ හැටියට ඉන්ජින් එකේ කැපැසිටි එක හැටියට <coughs> දැන් ෆස්ට් එකේ සෙකන්ඩ් එකේ. දැන් ඒක කොච්චර පහසුද කියනවනම් දැන් ඔටෝ ගියර් තියෙනවා. ගියර් එකම දන්නවා තැනකට යනකොට ටක් ගාලා එයා දා ගන්නවා. ඉස්සර ඔකට ක්ලච් දෙකක් කරලා ලොරි ගියර් මාර්ක වලට ඩබල් ක්ලච් ඉදී. එක ක්ලච් එකක් හතලා කාර් එක ගියර් එක ගන්නවා නියුට්‍රල් එකට. ඊට පස්සේ ආයෙ ක්ලච් කරලා ඒ තරම් අමාරු ගියර් මාරු කරනවා කියන්නේ. දැන් ඔටෝ ගියර්. ඒක තමයි විපස්සනා කරනකොට උගටි ගන්න පුද්ගලයාට ඔටෝමැටික් ගියර් තියෙනවා. ඒ තරම් කරලා කරලා කරලා මිනිහට එතෙන් යනකොට දාන්න. ඉතින් මම මට කාර් එකක් අරන් දුන්නා මේ කම්පැනි ඉන්න කාලේ අර කොන්ෆරන්ස් එකට ගෙනාවු කාර් එකක දොරේ කපු රිංගලා යන පුළුවන් දිරලා. ඒ තරමට දොර දිරනවා කියන්නේ. ඒ තරම් දිරපු කාර් එකේ එන්ජින් එක හොඳයි. හදලා දුන්නා මට. හදන්න පස්සේ ඩ්‍රයිවර් වෙන ලාහන ගිහලා මට පෙන්නවා මේ කන්දක් යනකොට මොකද පීචස් මොකද තියෙනොත් පයි හොජෝ කාරකේ ඒක ස්ටේෂන් එකට ඉන්නේ මේ කාරකේ යන ගමන් එයා සෙකන්ඩ් එකේ ඉඳලා තර්ඩ් එකට ගමන් ගියේ ක්ලච් කරන්නේ ගානට බලලා දැන් තියෙන ගියර් ඒ වීල් එක කරගෙන ගාන ඩක්කාල පොඩි සද්දයක් එනවා දාලා දෙනවා හැබැයි මොකක්වත් කරන්න බෑ ක්ලච් කරලා තමයි දාන්නේ හැබැයි හරියට දානවා දාන්න පුළුවන්. දැන් ඒක තමයි හදලා තියෙන්නේ ඔටෝ ගියර්. ඒ වගේ මේ මෙනෙහි කිරීමේදී කොතෙන්ද යනකම් මෙනෙහි කරන්න ඕනද කොතෙන්ද යනකම් මෙනෙහි නොකරනවද කියන එක මම ගිය වෙලාවේ ඉඳලා අවුරුදු 3යි මාස 9ක් හිටියා. සායදු මගේ නම දන්නේ නැහැ. ලංකාවේ එකෙන් ආව බව නම් දන්නවා. ඒකවත් දන්නේ නැහැ. අවුරුදු 3කුත් මාස 9ක් මම සායදුත් එක්ක හිටියා. කාන්තිකාරයෙන් ඉඳන් අහලා අහනවා මේ මේ අපිට ධම්මිය අමරණ සංස්කෘතිය ඒකට දෙයක් බලන්න ඉන්නවා ඇති කවුද මං හිතන්නේ ලංකාවේ කෙනෙක් ඉන්නවා මේ එච්චරයි දැන් එක එක්කත් නම් වශයෙන් ගන්නෑ තුගීර ගන්නවා තුගී නෑ කොහොම හලකනවා කොහෙන්වත් පැටින් එළියට යන්නේ කොයි වෙලාවෙත් මේක තමයි බලන්නේ දැන් එක එක එක එකත් එක්ක කිසිම පරිපාලනයක් අවුරුදු 3ක දෙකට පස්සේ මම කිව්වා කුත්තිලික හම්බෙන්නේ කියලා එයාගේ භාවනා තමයි කුත්තිලික හම්බෙන මට්ටමට ඇවිල්ලා නෑ කියලා කිව්වා ඊළඟට යාවි භාවනා දාන බුද්ධිලික මට්ටම වෙනවට මොන දෙන්නේ මොන මේකද සලකන්නේ මම හිතන්නේ මේ මට නොසල කරනවා කියන්නේ මොකාටත් එච්චරයි මොකාටත් එච්චරයි මේ ඇවිලදී අටපැමක් කළා ඊළඟ පූජා කළා යනවා මිනිස්සු දන්නේ නැහැ ඊගා මිනිස්සු දෙන්නේ කිව්වා ඊගාගේ කිව්වා එච්චරයි ඉතින් මේක දැකපුවාම මිනිස්සුන්ට හිතෙන්නේ අර ඉහළට ගිහින් මිනිස්සු ගැන නොසලකා ඉන්නවා කියන බලපල ඉන්න වෙලාවක් නැහැ ප්‍රතිපත්ති වශයෙන් නම් බැලුවොත් ඒ මාස වර්ගලවට අහගන්න මුඛාට හරි අනුකම්පා ගෙරුවොත් ඒක ඊට පස්සේ කනටත් නැගලා කනේ මොල් ඉස්මෝලේටත් අනියි. මුඛාට සැලකිලා. ඉතින් ඒක අමාරුයි මම දන්නවා ඒක අමාරුයි කරන්න මොකද අපිට හැඟුමක් කියන කවුත්තක් කියලා එකක් තියෙනවා. ඒ නිසා අපි ආරකට ප්‍රයෝග කරනවා මේකට ප්‍රයෝග කරනවා. ඥානගම් සංස්කාරයේ ඒක තිබුණා. මම අවුරුද්දක් කරලා සාහසිකව පස්තන් කරා. එනකොට මෙන්න මේ වගේ මේ කුණු මළු හතරක් තියෙන වෙන්නත නෙල්ල ඔය කරේ දානවා. මල්ලක් ජරා වෙලා වගේ දෙන්නේ නෑ. ඉන්න බැරි වැඩි සාන්තර ගඳ. මම ඒ ගාන දාගෙන ඊට පස්සේ කියනවා මම දැන් මම කබඩේ මනුවරයක් තියෙනවා. ඒක කියන්නේ කිව්වේ නෑ. දෙන්නේ නෑ. දුන්නොත් මේ එක්කෙනෙකුට ගලපුවා වෙනවා. දෙනවා නම් කබඩාවට දාන්න. එහෙම නැත්නම් මම ඉතින් මම කබඩේදී මනුවරයක් තිබ්බා. ඒක. මුලින්ම ගණන් කිව්වනම් එතෙම දෙන්නේ නෑ. හිතෙන්න දාන්නේ නැහැ. ඒක එහෙම සැලකිලිමත් නැහැ. සමස්ත වශයෙන් ඔය කවස්ථාන කරොත් උපස්ථායක ඉතර උපස්ථාන කරන එක කියන්නේ දෙකක් එකයි. ඒක හිතෙන් යන කවුත්තක් නැතිවම වගේ කියලා. ඔය කවුත්ත තමයි කන්නාලේ. මොකද තමයි දෙන්නේ අපි කියන්නේ. ඕකෙන්මයි පිමතෝ ජායති සෝකෝ තණ්හා ජායතු මොකාටවත්. පුළුවන්කමක් තියනවා. වෙනස් කරලා හරකන්න. අමාරුයි. ඉතින් එතකොට කාමයේ කාම සංඥාව බාඩපත් වෙලා ඒකට රූපයක් එළියට එන රූපේ රූප සංඥාව බාඩපත් වෙලා ඔක්කොම කැඳ හැලී තියෙනවා මේකේ මුල මැදාක හොයන්න එපා සමුදේ වයි වන්න යන්න එපා ඒක කළ බලන්න මේ බොදි සුම හැලියක් වාන සුප්පකක් වාන කචිලා තියෙන බලවමනක් වාන ඔක්කොම ඒ ඒ මානසිකාරයේ තියෙනවා නම් නාම රූප වෙන්නේ ධර්ම වෙන්නේ නැහැ ධර්මතාවයක් තියෙනවා මගේ ධර්මයේ ඔබේ ධර්මයේ හොඳ ධර්මයේ නරක ධර්මයේ මනාප ධර්මයම දාලා මනාප ධර්මය. ධර්ම වල ඇත්තට මේක නෑ. අපි නම් කිරීමෙන් තමයි ඒක ධර්ම වලට පටලැදෙන්නේ. පට බඳින්න එපා. පට බැඳන සමාවයන් ඉලක්ක කරගනි. ඩිස්ක්ලේම් කරපම් මෙන්න මම ඇතුල් කියවට මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි. ඒක නිසා මරණයට ඉස්සෙල්ල මේක කියන්නේ එපිස්ටමොලොජිකල් කොමිසියුසයි කියලා. ඥාන විභාගීය සේදින සැලෙනවා. ඥානෙ වෙන්කොට දෙකක් කරන්නේ සමස්ත දෙකක් එච්චර. ඉතින් ඒක මේ අධ්‍යාපනයේට ගන්න කුළු පාරක්. අධ්‍යාපනයෙන් කරන්නේ ඔළුව පෙරකන්නේ. අර කොහොමද මේක නැත්නම් මේක දේශීය මේක සිංහල බුද්ධා මේක සිංහල බුද්ධානේ කියලා අර සීමා මාර්යාවල් දාන දාන නම් කිරීමක් කරනවා. මුළු ලෝකෙම තියෙන හැම දෙයක්ම නම් කිරීමෙන් කෙලසිලා තියෙන කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ලෝකේ තියෙන ඕනම දෙයක් කෙලෙසන් නැතුව අපිට පාවිච්චි කරන්න බෑ. අපි දන්නවා නිස්සත්තු මේ ආහාර පාලපාමේ ආහාර පරිපක්ෂේක්ෂා කරනකොට ඒක නිස්සත්ව නිජීව ශුන්‍යෝ. සබ්බාන පරිමානි අජිගුච්ඡනීය. ඉමං කෝටි කායම් පත්ව අතිවිදිගුච්ඡනීයව ජායයි. අත දැම්මොත් ඉඳුල් වෙනවා. අතේ දැම්මොත් කෙලත් ඒ කලකට වමනේ බාටපත් වෙනවා. බඩට ගියොත් වමනේ. පස්සෙන් ගියොත් කකා. නාමන්ත මේ ආහාර මෙච්චර බිහිසු ආහාරේ අත තිබ්බොත් ඉවරයි. ඉඳුල්. ආයත අවකාශයට දෙන්නේ. කටේ තිබ්බොත් කියලා. බක්ක බොක්කර ගියොත් වමනේ. පස්සේ දුක් අකා. එහෙම නැත්නම් ජෝතාගන් දේවගාදී අන්න කැලගයක් තියෙන පිරිසිදු කන්න කියයි. අත තිබ්බනේ නාස. සිවුරටත් ඔය දෙවි කියනවා සීනාසයටත් ඔය දෙවි කියනවා බේසිකටත් කියනවා. අපි අත තිබ්බේ නැත්නම් ඒක පිළිස්සු ඕන ගමට ආගන්තුකයෙකුට දෙන්න පුළුවන් අංජලි කරණියයි ආවුනේයයි පාවුනේයයි දක්ෂිනේයයි. වැඩකට උඩ කෙටි ගන්න උදා ආහාර වේලක් තියෙනවා. බලන්න. මම මේ කටේ තියෙන කිව්වනේ උපුට කියලා කන්නේ කියලා අගමැතිතුමා වරු දුන්නොත් නින්දා කරුවයි කියලා චෝදනා කරුවයි කියලා හැබැයි අම්මගේ කමට ප්‍රශ්නේ නැහැ අම්ම බුලත් එක කනකොට බුලත් කාලා රතු පාට වලදී කනවා කියන්නේ අපිට ගැඹුරු පැහිරගේ කන්න බෑ ඒක හැදෙන්නේ නැහැ ඉතින් තමයි මගේ කරගත්ත ගමන් මගේ කායයට ගෑවිච්ච ගමන් ඉමු කුත් කායම් පත්වා අතිගේ දිගුච්චනියෝ ජායයි පොඩි දුච්ච වීමක් වෙනවා. ඕනේ වස්තුවක නම් කරපුවා මේ නම් කරන්නේ කන්දෝනට තමයි. කබරුගය හරබයා කරගන්නේ කන්දෝනට. ඊට පස්සේ දැන් මම දන්නා මේ දවස්වල මට විශාල තනක් දෙනවා. මම දන්නවා බණින්න කියන්නේ කියලා. එහෙම කෙනෙක් කොහොමද කොහොමද නැගී. ඉස්සෙල්ල භාවනා කරනවා. අnder දෙනවා මේ මේවා මේ මේවා වාසිය කරා මේ කරා ඒ උගල මොකද්ද මට අදම කිව්වේ උගල. ඇයි එහෙම කරන්නේ? අර කතාව ඇදගෙන යනකොට මම දන්නවා මම මේ පෙදස්ලයක් උඩ තියලා මට සුදුමු ගාන්නේ බලින්න ඕන. ඉතින් ඒක උන දැනගන්න ඉවර වෙන්නේ කතාව ලෝකාන්තේ. ඔය පටන් අරගන්න ඕනේ ස්තුති කරලා පටන් ගත්තා නම් කිසල බැලලා පටන් ගත්තා නම් ඉවරනකොට සමා වෙන සුවන්ටි කියලානේ බුද්ධ ශේප් එකේ හොඳ පැත්තක් තියෙනවා. ස්තුති කරන්න පටන් ගත්තා නම් පැහැදිලිවම දැනගන්න ඌ දේශපාලන වැඩ කරනවා ඌට ඉස්සෙල්ල මම දන්නවා මේක ඉවර කරන්නේ අතට කියලා. මම කන ආව දාගෙන ආගෙන ඉන්නවා. දැන් මුතෙන් ගිහිල්ලා ටයර් එක මාරු කරලා කියනවා එහෙව් ඔබ ඔබ වහන්සේ මට මෙහෙම දෙයක් කරලා දෙනවා. Yes sir. අර ඇඳගෙන ඉන්න චිත්ත ඇඳනනම් මේක හරි විසමයි. අඳින්න බා. දැනගන්න ඕනේ එලාගෙන ඉන්නේ මොකටද කියලා. අන්තිමට කොනහක් තමයි. ඒක මොකද කාටවත් ගහන්න බෑ කොටු කරන්න කියලා. ගහන්න බෑ කවම කවදාකවත් යාළුවෙන්නේ. හොඳට මතක තියාගන්න කාට හරි ගහන්න ඕන ඉස්සෙල්ලම කරන්න ඕන දේ තමයි මුණ දී කරලා හරි යාළුවෙක්. නිසා යාළුවෙන් එක ගැන බුදුහාමුදුරුවෝ දාගලා තියෙනවා යාළුවෙන් හදන එක ඉදිරියට වැඩකාරෙන්නේ Tamanne කලින් නැගිටින ගතියේදී සොයා බලා කටයුතු කරන ගතියේදී Tamanne දාගත්තට පස්සේ ඥාගෙන වැඩ ඥාගනසෝ වැඩ කරයි. එහෙනම් දැනගනින් ඕක අනුකූලසෝ. ඕක තමයි තියෙන්නේ පස්සෙන්. කවුරු හරි Tamanne කලින් අවදි වෙලා Tamanට උණුපැන් අල්පන් හදලා දෙනවනම් Taman කියන්නේ නැතුව Tamanට උදව්වක් කරනවා නම් මම නිදාගත්තට පස්සේ ඉඳලා ලයිට් ඔක්කොම ඔක්කොම වැඩ කරනවා ඌ තමයි පිළිවසන්නේ. එකිනෙකට නම් කරන්න දෙන්න. ඌ එනිකේ දුන්නේ කරලා. තමනුත් එහෙම ඉట్లా කාටවත් උදාන කර ඉන්න බෑ. කටකට ඇයි දෙන්න ප්‍රශ්නයක් නැහැ. අනික කටට හොයා බලා කටයුතු කරන්න. අනුන්ගේ දේවල් ඒ කටට නිදාගත්ත පස්සේ කරන්න. ඒ මතක තියාගෙන ඉන්න කරන්න බෑ මොටිවේෂන් එකක් නැතුව. කවදාකවත් බෑ. මොකක් හරි තියෙන්න ඕනේ න්‍යායපත්‍රයක්. මෙහා පැත්තේ තියෙන එක නම් නම් කිරීම තමයි කරන්නේ. එයාට විශේෂයි. එයාට සලකන්න ගන්න. ඒ නම් ඉතින් ඒකේ වැඩි තැනේ දබරටයි මහුලම් වැස්සටයි වැඩි කතා. ඒ කියන මිනිස්සු අයින් වෙන එක මාරු වෙන එක එන හොඳයි. ඒ ඒ මේ රාජ්‍ය මාන අපිත් මාරු. ඒක බුදුදහමේ දේශනා කරේ මම වනේ නවදළු හොයාගෙන තන්තර ඇවිදින මෝපෙව කුසී ලෝකේ තනකදුන නැකෙන්නේ ගැටි ලෝකේ සැරිසරන. ඒක තැනක ඉන්න බැරි කමක් හරි මේ නෙවෙයි. ඒක තැනක හේතියොත් මෙත් ඇහි වෙනවා. ඒකට බැඳීමක් ඇති වෙනවා. බැඳීම ඇති වෙන්නේ මෙනෙහි කිරීම හරහා. ඉතින් මානසික ක්‍රමේ මෙනෙහි කිරීමමයි ගන්නෙ සතිය වඩන්නයි සමාධිය වඩන්නයි. ඒ මොකද කිර සංඥා බදඨානා කියන අටුවට අයින් වාසිය තමයි දීලා තියෙන සතියට. අපිලාපන ලක්ෂණ අසම්මෝධ රසත් ස්ථිර සංඥා බලතාන. එකම අරමුණක් ගන්න එකේ ස්ථිර සංඥාව මෙනෙහි කරන්න. එකම එකලම මෙනෙහි කරන්න. මෙනෙහි කරන සතිය පිහිටනවා. සතිය පිහිටීම සඳහා සංඥාව ස්ථිර කරන්න. සතිය පිහිටියට පස්සේ අරමුණේ පුද්ද ලක්ෂණ පෞද්ගල ලක්ෂණ පේන්න පටන් ගත්තා. ඊපස්සේ මෙනෙහි නොකියන්නේ. ලෝක සබහල වෙන්න ඉඩ තියන්නේ. කොතෙන් යනකම් මෙනෙහි කරන්න ඕනද? කොතනින් පස්සේ මෙනෙහි කිරීම නැතර කරන්න ඕනද කියන එක තේරෙන්නේ නැති කෙනා පුතඥය. හේතු කෙනා ශිල්පී කියලා. ඊට පස්සේ යාක දෙයක් නම් කිරීමෙන් පමණක් ලෝකේ පාලනය කරන්නේ. අපි කියන්නේ මේ නාම යෝජනා පත්‍ර භාජනා කියන ඡන්දෙට ඉස්සලා නාම යෝජනා කිරීම තමයි රජු කරන්නේ කම දේ. මෙයා ගමැති, මෙයා ජනාධිපති, මෙයා මෙයා කියන නම් කළා දිගන්නේ. රජු මොනවක්වත් කරන්නේ. නම් කරපු කට්ටිය උදව් කරනවා. අද රජු මරණාලිය 140කට වැඩි ලංකාවේ මරලා දෙන්නේ. රජු විශ්ින් නම් කරපෙන්න නම් පිළිගන්නවා. පහදිලා. මේ කෞටිල්‍ය හොයාගෙන ඉන්දියාවේ අර්ථශාස්ත්‍රය දන්නේ කන කිය තින වැඩිවව වෙන කාටත් වශ පුරුදු කරන්නේ ටික ටික ඉතින් කරගෙන ඒක ඇමරිකාවේ හැම වේතකම වසතියක් දාලා තියෙනවා මේ ළඟදී මම ඉන්න වෙලාවේ මොන වතුරට මංකරි ප්ලැටිනම් දාන්න මේ කැබිනට් එකකින් අවශ්‍ය කිව්වා ඉහිවි ලෝහ දේවල් දාපුවාම ඒක කාලේ ජීවත් වුණාට පස්සේ උටේ අපි වෙන බරදයක් කරන්න මොකුත් වෙන්නේ නැහැ. ටික ටික වහ කාලා තියෙනවා. මොකද අපි මරන්නේ වහක වහ දීලා. වහ දෙන්නේ ළඟ මේකේ. ඒක ටික කාලා පුරුදුලා තිබ්බනම් වමනක් දැන් කියලා ෂේප් වෙනවා. ඒකවල මැරෙන්නේ. ඒක නිකන් මේකට අදාළ දේවල් නෙවෙයි. නිකන් දේශපාලන එකට කියන්නේ අර්ථ ශාස්ත්‍රය සහ මෙකියවිලි නිසා. මෙකියවිලි තේ කියලා තිබ්බා. The Prince කියන පොතේ ලෑස්තිලා හිටපන් හතර වහ දෙන්නේ ඉස්සෙල්ලා වහව ටිකක් කාල පුරුදු වෙලා තිබියා. පොලිස් ස්ටේෂන් ටාස්ක් ෆෝස් කියන පොලිසියට හතර පහුවෙච්චම ගහන තැන තියෙනවානේ ඒවට එක ගහනවා මේදී ට්‍රේනින් එකේ. ගහලා ගහලා ගහලා ගහලා කබරමක් වගේ හදනවා. ඒක නිකම් මිනිස්සු ගන්න නෑ. හොඳ පොලිසිය ඉතාලම දක්ෂ කට්ටිය ගන්න. යන ගහලා ගහලා ඌ එළියට දාපම ඌට කවුරුද දාපම මොනවා ගන්න බුලට් එකක් අතන දානවා බුලට් ඇල්ලදී. අපිට වගේ බය වෙලා අක්කු කියලා තෝක්කෝ ගත්ත විශ්ිප්පක් මොකුත් නැහැ දෙකක් තුනක් වැඩිලා තියෙන්නේ. උත්තර මරණස්ථාන වල රුටි කාලා තියෙන්නේ. කොහොම මෙහෙම වෙලා බේර දාලා හිට කරිස්සාන ඉවරයි. ඌ ඒකට ජාතික වස්තුව. ඒ තරම් රුටි කාවගේ ආජාතික වස්තුවක් කරනවා. බුදුහාමුදුරුවෝ අපිට දින්න තියෙන සේරම දෙනවා. දින දින මට්ටම් කරලා කියන ඔය එකකින්වත් නැරෙන්නේ නැහැ විශ්වාසයෙන් ඉන්නවා. ලෑස්ති ලෑනන එකකින්වත් උමරන්නේ නැහැ. ලෑස්ති ලගියේ නැහෙනේ නිකන් පිම්මහම නැරලා යනවා. බය වෙලා මරනවා. බුදුහාමර දෙන්නේ බුදුන් කෙරේ ශ්‍රද්ධාවමයි. ධර්මයේ කෙරේ ශ්‍රද්ධාව, සංඝයා කෙරේ ශ්‍රද්ධාව, උඹ උඹේ සීලේ කෙරේ ශ්‍රද්ධාව. ඉතින් අන්තිමට උඹ ඒකට බලන්න. මම ඒක කියන්නේ බුදුන් කෙරේ ශ්‍රද්ධාව අයින් කරනවා. ඒ ශ්‍රද්ධාව කියලා කියන්නේ අපේ බුදුහාන්සේ කවචන කියේ සූදානම් කියලා ඵලයක්. සූදානම් වෙලා ගියාට පස්සේ හතුරද දවස දෙන්නේ හතුරද මිතුරද ප්‍රශ්න නැහැ. ආ වසවලට ප්‍රතිශක්තිය ඉතින් ඒකට දුරෙන් සම්බන්ධ වෙනවා. මේ ලෝකේ අපි යමක් මෙහෙය කරනවා නම් මනසිකාර පවත්වනවා නම් ඒක දෙයක් වටපත් වෙනවා. ඒක තමයි ඇඩ්වර්ටයිස්මන්ට් එක කරන්නේ. විශේෂයෙන් දක්වන ටෙලිවිෂන් එකේ ඒවන්ස සුපර් මාකට් එක ගියාම මේ බඩුව නිකම්ම ගන්න. කොහොමද දන්නේ? ඇයි දන්නේ? ගෙදර ගෙනාවට පස්සේ දන්නේ බෑග් එකේ බඩු කියනවා, සල්ලිත්ති වල තියෙනවා. අවශ්‍ය නැහැ. බඩු අවශ්‍යතාවයක් නෑ. දැන් මයිලක තියෙන පිටරට කියලා කියන යකඩ බඩු. දැක්කහම මොන જાතිමත් ඉන්නවා. ඉනලා කල්පනා කරන දැන් මොකටද මේක පාවිච්චි කරන්නේ? අර යනවා මෙහාට දෙනවා දැන් මේ ලී වලට ගන්නේ යකට දෙන්න ගන්නේ කියලා මම ඇඩ්වර්ටයිස්මන්ට් එකේ සරණ. ඉන්නේ <laughs> මානසිකාරය ඇදලා ගන්නවා. ඇඩ්වර්ටයිස්මන්ට් කියන තමයි මානසිකාරය කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ ඇඩ්වර්ටයිසින් කියන එක තමයි මානසිකාරයට ඉංග්‍රීසියෙන් දීලා තියෙන්නේ. ඇඩ්වර්ටයිස් මානසිකාරය යොමු කරන්නේ. ඒ නිසා අපිට යනකම ටක්කල් මානසිකාරයට දානවා වාරික ඩ්‍රයිව් කරනවා. ඒකට වැදුණු පස්සේ විශ්ිදරයක් කිච්චලා කියනවා දවසට 20ක් ඒ මනසට ඇහෙන්න දැරසොත් ඒක මනස නිකම්ම අදහන කෙනෙක් වඩපත් වෙනවා. යනවා ඉස්ලාම දෙවෙනි ලෝක යුද්ධෙට ජර්මන් කාරයට කිව්වේ මුන් මරන්න ඕනේ. අපි ස්වාධීන වෙන්න ඕනේ. මුන් මරන්න ඕනේ. අපි ස්වාධීන වෙන්න. අන්ත දකින් දකින් තමයි මේ පිළිවෙම මරන්න පටන් ගත්තා. ප්‍රභාකරන් කියන්නේ ඒකයි. සිංහලෙන් මරන්න ඕනේ. සපත්වා ගන්න. මුන් යක්කු. රිහැබිලිටේෂන් කැම්ප් එක ගියාම දෙමුණු යනවා සිංහලට යනවා. ඉතින් දෙමළ මිනිස්සු ටිකලා කියනවා සිංහල යක්කු නෙවෙයි. කතා කරනවා ඉසබහනකම කියනලු දැන් දෙමළෙක් ඉසබහන සිංහල කියන්නේ. මේ අපිට කියද්දී කන උගුරු මේ යක්කු වගේ ඉරයව නැහැ. වෙනදා රෙසෙප් ප්‍රසෙක ගිහින්නේ. ඌ අපේ එකා කියලා තියෙන කුඩු ගහලා ඒකයි එල තියෙන ත්‍ස්තවාදී කයි. දෙන මෙන්න එකම රියබිලිටේෂන් කැම්ප් එක එකම පුරුත්තාවන කඳුලි. ඒ මීට ලං කරලා සිංහලයට අත තියෙනවා. මම දත් තියනවා කියලා. මොකක්ද නැහැනේ ඇස් එක රස පාද වල නැහැනේ ඊපස්සේ අහනවා මේ අපි කියලා කියන ඕගොල්ලෝ යකෝ කියලා නැහැ යකෝ නෙවෙයි අපිට කියනවා මේ තමයි මොනවද කියන්නේ කියලා කැම්පිලි කුරුදු කරලා පුරුදු කරවල දැක්ක දැන මරපන් සිංහලයා කියන්නේ මේව જાතියක් කියලා අපිට කියන්නේ දෙමළ ඉන්දියානු නාවිලා මරපි අන්තිමට අපි දන්නේ අර මුරුව රංගකට දිවිල වගේ දහිනකොට ගහන්නේ අල්ලන්නේ අඩු ආයුධයක් වඩපත් වෙනවා ඉතින් මේ මානසිකාරයම තමයි ඇඩ්වර්ටයිස්මන්ට් කියන්නේ. අද මුළු ලෝකෙම මුළු ලෝකෙම දුවන්නේ ওই মালටිනේෂනල් කම්පැනි වල ඇඩ්වර්ටයිස්මන්ට් එක. එහෙම නැත්නම් මානසිකාරය. ඉතින් අපිට කරන්න තියෙන දේවල් දුන්නට නම් කරන්න එපා. අපිට දැන් ලැබෙයි කියලා බෑනේ. බ්‍රෑන්ඩ් නේම් එකකින් ඕන කරන්නේ. ඊළඟට සිගරට් කියලා නැහැ අපි ටීරෝස් එකක් දෙන්න. ක්‍රිස්ටල් එකක් දෙන්න. දැන් ඊළඟ තෙරපි එකක් කියන බාට දෙයක් දෙන්න කියන්නේ. ලංකාවේ කොච්චර සෙරෙප්පුවට බාට කියනවද කියලා බලන්න බෑ. මොකද? බාට කම්පැනි ඉතන ඇඩ්වර්ටයිස් කරලා. සිගරට් කම්පෙට් පෙට්ටි පුංචි අපරෝප සිගරට් කියන වචනේ නෑ. කීලෝස් එකක් දෙන්න? බිස්ටල් එකක් දෙන්න? තී සිගරට් ඉල්ලන්නේ. මේ තරම් මනුස්සන්ගේ මොලේ පුරවල් කරලා දෙන්නේ. මුළු ලෝකෙම අද දුවන්නේ ඔකේ. ඉතින් සරි මොනදී අපිට තත්බේ තියෙනවා දත්බේ. ඔකේ අර බ්‍රෑන්ඩ් එක මේ බ්‍රෑන්ඩ් එක නෑ કોઈ බ්‍රෑන්ඩ් එකේ සියල් දශම දශම ගානක වෙනසක් මිසක කිසිම වෙනසක් නෑ වගේ. තන්නේ කර බොරුව කියන්නේ. ඔය ඔක්කොටම වැඩි හොඳයි යහකරනilla කන් දෙකෙන්ම අඟුරු කැලකින් දක්නට බලලා ඉවරයි. ඇඩ්වර්ටයිසින් කොම්පැනි ඔක්කොම ඉවරයි. උදේට සම්බන්ධ දීලා තියෙන මේ වගේ ඔක්කොම සමස්ත කෙරුවට කට උත්තර නැහැ. මුළු ලෝකෙම තියෙන ඕනම වේලකට වැඩි. උණු වතුරයි උණු වතුරයි. ඕනම දෙයක් සනිප කරන්න පුළුවන්. ඔය දෙක එකතු වෙන එක තමයි මූත්‍රා කියන්නේ. මුත්‍ර තියෙන දුන්නයි උණුවක් තියෙන. මුත්‍රය පාවිච්චි කරනවා ලේදී ඔක්කොම ඉවරයි. ඩයග්නොසිස් ඕනෙත් නෑ, ડોක්ටර්ස්ලා ඕනෙත් නෑ, පොලිබෝ ඕනෙත් නෑ. බෙහෙත් එක තමයි නගමයි. ඒකට කැමති නෑ. ඒකට මේ දොස්තරලා කැමති නෑ. දොස්තරලා බලනකොට කරන්නේ වැඩි විතරයි. ඉතින් ඒ තමයි බුදුහාමුදුර මේ අපි ඔක්කොම තමයි අපි අපිට සීචෝ සිවුරුනේ. ඔකට චැලෙන්ජර් සිවුරද, තායි සිවුරු ඉපයිද නැහැ මේකේ. පින්න පාතෝනේ. ඔය පින්න පාතේ නෝද පීච්සද ඉතාලියන් කෑමද බයිද නැහැ නේ. සෙනසුනක් ඕනේ. කො තට්ටු දෙකේ දෙකේ නෑනේ ගල්ලේ මෙතන කියයි ඉවරයි. මුත්‍ය මුත්‍ය ඔනේ මුත්‍ය මුත්‍ය මුත්‍ය කියන්නේ ඉවරනේ. මෙච්චර මේ මුළු ලෝකයක්ම මහන්සියෙන් මේ හතර ඉලක්ක වචන හතරකට අඩු කරලා තියෙනවා. හතරක් අතවල සිව්පදේ කියනවා. ඒකට මොකද ප්‍රශ්නේ? අපි ඔක්කොම ඒකට සමානයි. ලෝකසංශ කියනවා පින්කර පරිස්කාර නිසා හෝ පුරුගෝල වෙනසක් ඇති කර නොගත යුතුයි. අඳින ඇඳුමෙන් මොකද කුකෙක්වත් වෙනසක් කරන්න බෑ. ඔක්කොම එකයි. ඒක නෙවෙයි උගන්වන්නේ. ඒ නිසා මේ ධර්මතාවය බව අත්හරින්න ඕන නම් මෙනෙහි කිරීම කරන්න. ඉතින් ඒකට මානසික ක්‍රමයට මම දැම්මේ මෙනෙහි කිරීමෙන් තමයි මානසික ක්‍රමය පටන් ගන්නේ. එන්නට මෙනෙහි කිරීමෙන් නතර වෙනවා කියන එක මානසිකය ලෝකයක් ඉඳන් ලියවිලා තියෙනවා. කන්දිශාන්සට ඇල්ලේට පල්ලිය පරම්පරාවට යනකොට ඇත්තෙම නෑ. ඒ නිසා මේ වාක්‍ය හරි වටිනවා. හැබැයි මම මේ කතා කරන්නේ ආධුනිකයට නෙවෙයි. ආධුනිකයට ඒක කරන්නේ ධර්මික මෙනෙහි කිරීම හරහා ධර්මතාවය වෙන් කර ගන්නවා. වෙන් කරගෙන ඒ වෙන් කරගත්ත ධර්මතාවයේ වෙනස් වීම දැක්කට පස්සේ එයා නම් කරන්නේ මෙලිකම් යනකම් උද්දාලිය. සංඥාව පාඩක දෙතින් මෙනෙහි නොකරේ සමස්තය වශයෙන් බලාගෙන සිටීම ඇසත්තේ නමුත් අන්ධේ විශ්ේ බලා සිටීම ඕම් සමාන. එහෙම නැත්නම් දිත්‍ය දිත්‍යමත්තා. ඒක මත සැලසුම් කරන්න නම් දිගට කතා කරන්න නම් කිරීමක් අවශ්‍යයි. නම් කරපුවා කතන්දර කොට. ප්‍රපංච කරන්න. නම් කිරුවේ නෑනේ කතන්දර ලිවිලක් නෑ ප්‍රපංච කිරීමක් නෑ ඒක ගියා ඊගාවට හිතලා ඇති. ඒක ගියා ඊගාවට හිතලා ඇති. දිත්‍ය දිත්‍යමත්තා. ඉතින් ඒකෙදි මේ වස්තුවම කිසිම දෙයක් අසමින් වෙලාවක් නැහැ. රසාස්වාදයක් නැහැ. ඉතින් ඒකට දේවල් නිපින්දති විරජ්‍යති විමුක්ති. වින්දනයක් ලබන්න බෑ, රංජනය කරන්න බෑ. ඒක ගියා. දැන් අපිට නතර කරගන්න ඕන යමක් නම් කරන්න. නම් කිරුවට පස්සේ නතර වෙන්නේ සංකල්පේ විතරයි වස්තුව නම් යනවා අපි සංකල්පයත් එක්ක අපතේ කොටුමයි. ඉතුරු කිව්වොත් මම ගහන්න ගත්තොත් කිලෝක් කරන්නේ. එතකොට ඒ විදිහට අපිට මේ අනිශ්චිත අනුපාදාන කියන මේ වචන ඊ타මත්ම විශේෂයි. ඒවා පිළිබඳව තව සූත්‍ර රාශියකම ඊ타මත්ම වර්ණනා කාරණා සඳහන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම සුත්ත නිපාතයේ විලතානුපස්සනා සූත්‍රයේ ඊ타මත්ම වර්ණනා ගාථා දෙකක් සඳහන් වෙනවා. අනිශ්චිතෝ න චලති නිශ්චිතෝ ච උපාදීයං. ඉත්ත භාවඤ්ඤතා භාවං සංසාරං නාති වස්තති. ඒතමාදීනවං ඤත්වා නිස්සයේසු මහ භයං අනිස්සිතෝ අනුපාදානෝ සතෝ භික්ඛු පරිබ්බජී කියලා. අනිස්සිතෝ න චලති. නොයලුණු තැනැත්තේ නොසැලෙයි. නිසිතෝච උපාදීයං. ඉත්ත භාව අඤ්ඤතා භාවං සංසාරං නාතිවත්තති. යමක ඇලුණු තැනැත්තේ දෘෂ්ටි ආදීෙහි ඇලුණු තැනැත්තේ උපාදීයං දැඩිව අල්ලාගන්නේ ඉත්ත භාව අඤ්ඤතා භාවං සංසාරං නාතිවත්තති. හිතභාව අඤ්‍යතා භාව කියන මේ විදිහේ ස්වභාවය ඇති අපි ඒකට යොදාගත්තු වචන මෙසේ බවත් අන්සේ බවත් කියන එකයි මම දාන වචන තුනයි මම සහ මම නොවේ කියන සීමාව මේ මේ පිට මම ඒ ටික මම නෙවෙයි එන්නේ දෙක ඇතුණාට ගත්තම සංසාරය හැදෙනවා මම සහ මම නොවේ කියන සීමාව නැත්තම් සංසාරෙකුත් නැහැ නිවනකුත් නැහැ අවශ්‍යත් නැහැ සීමාව දෙමින් තමයි මානසික ආදයයි නම් කිරීම පටන්. මේක ඒසංශේ හිත භාව අඤ්‍යතාවයි. හිත භාව කියන්නේ මේ මේ මෙතන බව. අඤ්‍යතාව භාව කියන්නේ මම නොවන බව. මේ දෙක අතර මෙසේස අංශය කියලා. අතන උදාහරණයක් දාන්න ඔක්කොම ගැමි කියලා තියෙන්නේ. ඔය දෙක හදාගන්නයි මම ආයේ හදන්නේ. කොයිලාද මම වෙනස්. බ්ලොක්කම වෙනස් මම වෙනස්. මම පෘථක් ප්‍රභා. එන්න කියන්නේ. ඉතින් ඒක සීමාව කොහෙන්ද කියලා අහුවොත් එක්කම කියනවා. එහෙම නැත්නම් මොකක් හරි මතයක් ගන්නවා. මේක නෑ. ඒ නිසා ඊට බව අඤ්‍යතා භාවයේ තමයි ප්‍රපංච වලට මුල. ප්‍රපංච පටන් අරගන්න මේ දෙක වෙන් කරගව ගත්ත ගමන්. දැන් ඒකත් එකයි මේකත් එකයි කියමු ගමන් ප්‍රපංච කරන්න ඉලක් නෑ. ඒක නිසා කොතන කාදී සදාචාරවාදයක් එනවනම් මම සුද්ධවන්තෙක් කියලා ගන්න මා තුල සුද්ධවන්ත අසුද්ධවන්ත භාවය සමසේ තියෙනවා නම් සදාචාරවාදයේ සීමා විදි තමගේ හෘද වස්තුව දෙකට කැපෙනවා කියලා කියනවා. මොකද ඒක පැත්තක් කරදිවත් එකයි. පැත්තක් හොඳයි. අනුගේ හොඳ නරක බලන්නේ කොහොමද තමන් ළඟ තියෙන්නේ. ආන්නේ විදිහට මේ මෙසේ යම්සේ බව අඤ්‍යතා භාව ඉත භාව අඤ්‍යතා භාව කියන දෙක ගැඹුරු වචන දාර්ශනික වශයෙන් බලනකොට මෙසේ යම්සේ බව කියන ගැඹුරු වචන සුද්ධ ලියන්නේ me and not me කියන එක. මම සහ මම නෙවෙයි කියන මම සහ මම නෙවෙන කොටස් කියලා දෙකක් තියෙනවා නේද? අජත්ත බහිදාගේ තමයි කතා පටන් අරගත්තේ. අන්න ඒකට ගිය ගමන් අපි නිස්සාරණයේ විශේෂයි කියනවා. ඒ යෝගාසන සංස්ථා විශේෂයි කියනවා. නැත්නම් තේරවාදී විශේෂයි කියන්න හදනවා. සිංහලකුත් ආගම විශේෂයි කියන්න හදනවා. අපිට තේරෙන්නේ නැහැ ඉතින් ගහලා නැහැ නේ කමක් නැහැ නේ කියලා ගියාම අන්තිමට කඩුව ගන්නවා තෝතෝ වරපල කියලා ගහගන්නවා කොහෙද වන්නේ. ඒකත් එකයි ඒකත් එකයි ආරන්නේ. ජීසුලියක් කරනකොට පස්සේ ජීසුලිය තියෙන වතුර, අපිට තියෙන වතුර අතර වෙනසක් නැහැ නේ. ජීසුලිය දියුණා ගියාට පස්සේ වතුර වතුරමනේ. ජීසුලිය සීමාව මොකද? හයියෙන් කරනකොට සීමාව ලොකු වෙනවා, හිමිට කරනකොට සීමාව නැති වෙනවා. අන්තිම සීමාවක් නැහැ. ඒකට වතුර ජේසුලි හදපු වතුර කියලා ජේසුලි හැදුවෙන් පස්සේ නිකන් බෑ. ජේසුලිම වතුර බලලා කරන්නේ ජේසුලි. අනේ ඒකට ඥානන්ත සාරජේ පැහැදිලි මේ අර්ථ විවරණ කරන්න දුන්නා. යෝනි නිවිවිලි ඒක මට ගොඩක් උදව් වුණා තේරුම් ගන්න. කෙනෙක් වෙන් කරලා අඳුරන්න විශේෂයක් ඇති. වතුර කඩේ මෙතන ජේසුලියක් තියෙනවා නම් එතන පෙන්නන්න පුළුවන්. ජේසුලියක් නැත්තම් වතුර කඩ හතර දෙකයි. ජේසුලිය කියන්නේ විකෘතිය. ජේසුලිය කියන්නේ විකෘතියක්. මේ ගලන ගැල්මේ එකෙක් විතරක් තනියම ගැගෙන ගන්නවා. ඉතින් ඒකන පාතාලයක් හැදෙනවා. කොටේ තියෙන කුරුකන්ද දේර හදා ගන්නවා. ඒකට ඉතින් කියන්නේ මේ සුලිය ලොකුයි මේ සුලිය පොඩි මේකට මේක උතුරෙන් තියෙන ධර්මයෙන් තියෙන. ජීසුන් නැති ජලාශයක උතුරක් ධර්මයක් කරන්නේ නැහැ. ඉතින් හැම කෙනාම බලන්නේ හොඳින් හෝ නරකින් මම අනිකාට වැඩි අඹ උසන්න හදන්නේ. පිනි කැපි පේන හරිසුයි. ඉතින් ඒක කොතනින්ද ජීවිතේ පටන් ගන්න කිව්වොත් ශල්්‍ය වෛද්‍ය ස්නායු වෛද්‍ය කියන්නේ වරුදු 6 ඉති කියලා. 6 වෙන්නේ ඉස්සෙල්ලා මම සහ අම්මා අතර වෙනසක් නැහැ. අම්මා කියන්නේ මගේ. අම්ම නැත්තම් අඬනවා. 6න් පස්සේ ළමයා තේරුම් ගන්නේ මම වෙන එකක් අම්මා වෙන එකක් කියලා. බොක්කින් දැද්දි ඇත්තටම අම්මටවත් හිතෙන්නේ නැහැ ළමයා වෙන එකක් කියලා. පිටරේනේ කියන්නේ සම්බන්ධයි. ඊට වැදුවට පස්සේ අම්මා කියන ප්‍රසූතිය කියලා. දරුවට ගන්න නැහැ. මනුෂ්‍ය සතා තමයි වැඩිම කාලයක් අම්මා හිටු කරන සතා. අනිත් සතා පැයෙන් දෙකම ඔය මේ මල්බෙඩි බවන මල්බෙඩි නැස්තා හොඳනවා කියනවට. ඒ මල්බෙඩි පනවා ඈ රට පනවා විතරේ කෝෂ බලන්නේ එළිය කරලා පැය දෙකකින් සංසර්ගය වෙනවා. එළියට ඇවිල්ලා කටු වේදනාව විතර සංසර්ගය වෙනවා. ඒ කියන්නේ ලිංගික පරිණතයට එනවා පට ගන්නවා. ආය ළමා කාලයක් කියලා ගන්නෑ. දැන් කොළඹ පැත්තේ තිබුණාට කොළොන්නාඩු පැත්තේ වැඩි පැත්තේ එකම ගානම එකක් නැහැ. තාත්තා තියෙන දෝෂණය. බඹරුන නදුට මල්ලෝ ඉඳ සක්වල ගල තුන. වැලියකට ගොල්ලන් බ්‍රහ්මචර්ය රකින්න. වැඩි එකක් තුනනේ එදාම බල්ලෙක් ආවා. ඊට පස්සේ බැලි තින්දලා. මේ මේක මේ මිනිස් ජීවිතේ විතරක් සෑහෙන කාලයක් යනවා කුලගෙදරක දෙමව්පියන්ගේ රක්ෂණයක්දී වැඩිවියවත් වෙනකන් සෑහෙන කාලයක් යනවා. ඒ කාලේදී අවුරුදු 6න් පස්සේ තමයි මම වෙමි කියන විදිහට එන්නේ. ඊට ඉස්සෙල්ලා නිවන් දැකලා ඉන්නේ නැහැ. ඉතින් සර්වඥයන් සඳහන් කරනවා එයා දන්නේ නිවන් දැකලා ඉන්න බව නිසා ආනිසංස නැහැ. අපි දන්නවා මෙලමගේ හිතේ කෙලෙස් නැහැ අනේ ශෝක කියලා. දෙලමට ඒ කිසිම තේරුමක් නැති නිසා සසනකින් නෙවෙයි දිනාගත්තේ. හරිද? අපි වැඩි වේගවත් වෙනවා පස්සේ අපි කක්ක දැනගෙන මෙච්චර ටොං ගන්නක් තියෙනවා කියලා දැනගෙන සුද්ධ කරපුවම අපිට ඒකේ ලොකු කියලා දෙන්න දෙයක් තියෙනවා. හැබැයි ඒත් එන්නේ අපි ආයෙ ළමා මනසට ඇවිත්. අපි ඔක්කොම අහිංසක වෙනවා. අපි ඔක්කොම ඍජු වෙනවා. ඍජු වුණාට පස්සේ ආ කැපිපෙන දෙයක් නෑ රහසුන් වහන්සේලා අතර අන්‍යතරයක් බාටපත් වෙනවා. තව කෙනෙක් බාටපත් වෙනවා. අඟ උස්සන්නේ. ඉතින් ඉත්ත භාව අන්‍යතා භාවය හරහා තමයි ආගම් ભેද, නිකාය ભેද, මානම් නම් බෙදලා තියෙන්නේ. ඉතින් අපි යම් වෙලාවක මේක පමණමයි සත්‍ය අනිත්‍ය බොරු කියන්නේ කිය ගමන් අපි ඕඩ විරුද්ධ වෙනවා. ඉතින් ඒකෙන් කියන්නේ සම්පූර්ණ ජාතිය දේශයට මාවට නිඳ කරන්න කියලා. දුකසාන්තිකට අරසසයිතෝ කියන ඔබ යම් තැනකට ගියා නම් ඒකේ ලෝකේ හොඳම තැනින් සාහනේ උපරිම වැඩගන්නේ. හැබැයි ඒක ඉවරනාට පස්සේ ප්‍රතිේට මේ වගේ හොඳ තැන් තව ගොඩක් උද්දකි. ඒ මොකද උඹේ හිත දැන් හොඳයි. යම් තැනකට ගියා නම් එයා හොඳ පුරුදුරක් කියලා හොඳම තැන කියලා හිතාගවල හිටපහන තැන් වලට හිතන්නේ යන්න එපා. ගියොත් අත්ෙන් අතට පයින් ගොල්ලගේ දෙවිලා නැහින. ඒක හිවරනකොට බලනකොට තේරෙන්නේ අපෝ. ඊටදී හොඳ ගණන්ක් තියෙනවා. ඒ මොකද? අර එක තැනක ඉඳලා හිත හැදිලා. යට ඕන තැනක ඉන්න පුළුවන්. ඉතින් අපි එක තැනක ඉන්නේ මෙනේ කර කර ඉන්නේ නේද? මම මතක තියාගන්න මෙනේ කියලා වෙනස කරන්න වෙනවා. මේ අනිත් තැන් වගේ ඔක්කොම මේක එකයි කියන තැන කියන්න වෙනවා. ඒක බුදුමක්කමක් නෙවෙයි. ඒක ධර්මතාවයේ පුළුල් භාවයක්. ඒක නිසා ඒ නිසංකසන සූත්‍රයේදී සම්පූර්ණ උඩුකට කරලා කියනවා. 16 ආකාරයකට පෙන්නනවා බුදුජානන්සේ මේ මිනිස්සයා කියන්නේ ඉතාලි සම්පූර්ණ උඩයට කුරු කරලා. ඒකට ධම්ම ඥාන මල්ලසාන්ති කියන්නේ තුක්ෂි තූර්විඩම් කියලා. තුක්ෂි තූර්විඩම් කියන්නේ උඩයට කුරු කරන කියලා ඉංග්‍රීසියට. මේ සම්පූර්ණ අපි දන්නේ කරකොල කරලා පෙන්නනවා. ඒකට සත්‍යයක් වෙනවා. ඒකට සමතුලිතතාවය දෙනවා ප්‍රයත්නක් තියෙනවා. අපි දැන් හොඳයි කියන දේ සම්පූර්ණ ගානක් ගන්න දෙයක් නෑ. අපි නරකයි කියන්නේ ඔය කිසිම නරකක් නෑ. ආකල්ප ඉවර වෙලා තියෙන්නේ. ඒකට තමයි මේ තියෙන්නේ චිත්ත භාවඤ්ඤතා භාව සංසාරං නාතිවත්තති. ඉක්මවන්න බැරි වෙනවා. ඔය සුදුසුන ගන්නකෝ. කෘත්‍ය දෙකට යන්න තියෙනවා. ඔය එන්න අපි ඉතින් නතර වෙනකොට 85 ඉඳලා 80 දක්වා සන්තෝෂයි පිටුවක් කියව ගන්න ඕනේ කියලා. එතකොට ඉස්සා ඉත භවඤ්ඤතා භාවය කියන එකයි මේ අපි ඊගා දවසට ගන්න මේ මෙසේ භව අංශේ භව. එහෙනම් අපි අපිට ලැබිලා තියෙන කාලය සමාප්ත වීම නිසා අපි මෙතනින් සාකච්ඡාව නතර කරනවා. මෙතන ඉන්න ඉංග්‍රීසි මාධ්‍යයෙන් අපි ධර්ම සාකච්ඡා කරන කමිටු කට්ටිය අපි මෙතන නතර වෙමු. අනිත් කාරී ඉස්සර යනවා. ඉස්සර යන්නේ ඉස්සලා අපි එක්තාවතාජාදී සම්පදාන කුල සාතාසජ්ජානන්ද කරනවා. එක්තාවතාජාමේහි සම්පතං පුඤ්ඤ සම්පතං සම්පී දීවා සුමෝදන්තු සම්පි සම්පති සිද්ධා. එක්තාවතාජාමේහි සම්පතං පුඤ්ඤ සම්පතං සම්පී භූතානුමෝදන්තු සම්පි සම්පති සිද්ධා. එක්තාවතාජාමේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධාං ආකාශත්තා චුම්මත්තා දේවානාගාමහිතා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගාමහිතා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දේවානාගාමහිතා ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා මුනිනාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා මිනා පුඤ්ඤ කම්මේන මාමේ පාස සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවිපා සතිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාදන සතං සමාදමෝ හොතු යාවේ පාරපති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාදන සතං සමාදමෝ හොතු යාවේ පාරපති ආදී සාතු